සිරස එම් ධර්මාසනය නමබුද්ධය මේ උදාහරණයට මං ඔබව සමීප කරගන්න මේ කතා කරන මම ඊළඟ වචනි කියන්න කලින් මැරෙන්න්න පුළුවන් මම මියගිය දවසට මගේ මලගෙතර ආදාහන පූජෝත්සවයක් බවට පත්වෙනවන එක මොනතරං වාසනාවක්ද අපෙන් ගිලිහිලා කිය අපට අමතක වෙලා කිය ආදාහන පූජෝත්සවය අලුත් ලංකාවක් හදන්න උත්සාහ කරන අපි හැමෝටම වැදගත් වේවි. මරණාසන්න මොහොතේ සිට ආදාහන පූජෝත්සවය දක්වාම කටයුතු කළ යුතු ආකාරය අඩුවක් නැතිවම දැනගමු. ඒ සඳහා ධර්මාසනයට වැඩමකොට නිර්මල බුදු වදනින්ම අනුශාසනා කරන්නට අවසරයි පූජනීය කෝරලයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට අවසරයි ස්වාමීනී. පින්නතන මේ කාරණාවේදී අපි බොහොම විශේෂ කරුණු කීපයක් පිළිබඳව සැලකිලිමත් වෙන්න වෙනවා. අපි කියමු කෙනෙක් මරණාසන්නයි කියලා. ඒ මරණාසන්න කෙනා පිළිබඳව සසර පිළිබඳව දන්නව නම් අපි තුල තියෙන්න ඕනේ මහ පුදුම කල්යාණ මිත්‍රකමක්. පුදුම සත්පුරුෂකමක් තියෙන්න ඕනේ. ඒ සත්පුරුෂකම තමයි ඒ ඥාතියාට අම්මට වේවා තාත්තට වේවා අපි කොහොමද සලකන්නේ ඒක හරි වටිනවා. මොකද බොහෝ වෙලාවට දකින දේවල් හරි අවාසනාවන්තයි. විශේෂයෙන් හැම වෙලාවෙම අප උත්සාහ කරන්න ඕනේ ඒ අය ලව්වා පින් කරවන්න. එක හරි වටිනවා. සම්පූර්ණ පින්කං ඒ අය ලව්ව කරවන්න උත්සාහ කරනවනම් සමහර කෙනෙක් ගව සල්ලි මිල මුදල් තියෙන්ට පුළුවන්. තමන් උපයාගත්ත සල්ලි මුල මුදල් වියදං කරවලා ඒ පින්කම ඒ අයට සම්පූර්ණ කරලා දෙන එක හරි වටිනවා එතකොට ඒ කුසලේ ඒ අයටම අයිති. ඊළඟට අපි ඇප උපස්ථාන කරනකොට හරියට පරිස්සං වෙන්න ඕනේ. කරදරයි තමා. අපිටත් තියෙන රාජකාරි බොහොමයි. එදිනෙදා කටයුතුත් බොහොමයි. මරණාසන්න වෙලා නැත්තම් ගොඩක් වයසක වෙලා රෝගාතුර වෙලා එක්තැන් වෙලා ඉන්න කෙනෙක් බලනවා කියන එක තරම් පහසුකාර්යක් නෙමෙයි. නමුත් හැම වෙලාවෙම ඒ රෝගයාගේ හිතරි දෙන්නේ නැතිවෙන්ඩ අපි කටයුතු කරන්න උත්සාහ කරන්නුව. අපි කරන කටයුතුවලින් එයාට කරදරයක් නොවෙන්ඩ උත්සාහ කරන්නුවන. එහෙම හිතරි දෙනවනං කරදරයක් වෙනවනං ඒ පුද්ගලයට ඒක ඔහුගේ සංසාර ජීවිතය අඳුරුවෙන්ඩ බලපාන ප්‍රධාන සාධකයක්. දේශ සිතක් තුළ මරණයට පත්වනොත් ඒක හරී අවාසනාවන්තයි. ඒ නිසා හැම වෙලායම පින්කං කරවලා කරුණු විමසලා සිත් සතුටු කරවලා මනාව උපස්ථාන කරන්නට. ආං ඒ මනා උපස්ථානය අපි තව කෙනෙකුට කලාට අපිට ලැබෙයිද. කියන කාරණාවට අපි අන්ඩුවනේ. අපිට ඒක නොලැබෙනවනං එතැන තමයි මංහිතන්නේ අපිට මේ ජීවිතය වෙච්ච ලොකුම පාඩුව වෙන තැන. මොකද අපේ දරුවෝ මේ ධර්මය තුළ මනාව හික්මෝල නැතිහින්දා. ධර්ම මග දන්නැති නිසා. සසර දුක තේරුම් කරවලා අවබෝධ කරවලා නැති නිසා ඒගොල්ලු මේ කරුණු එකක්වත් දන්නේ නෑ. වයසක අම්මතාත්ත සමහරලාට ඒ අයට කරදරයක් වෙනවා මිසක් අම්මතාත්තට උපස්ථාන කරන එක ආශිර්වාදයක් කියල හැඟෙන්නේ හැඟෙන්නේ. එතකොට දරුවන්ගේ ක්‍රියාකලාපයත් එක්ක අපිට දරුව පිළිබඳව ඇතිවෙන කලකිරීම. ඒ කලකිරීම ඇතුළි තියෙනවා දේශසිත. දුක කලකිරීම කඳුල්ල ඒ හැමතනම තියෙනවා දේශසිත. ඒ දේශසිතනං මංගාව මේ ජීවිතයේ මේ භවේ ඉවර වෙනකම්ම තියෙන්නේ. ඒ දේශසිත මට යහපතක් නම් කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රවලින් දේශය පිළිබඳව බොහෝ කරුණු බොහෝ කරුණු දක්වලා තියෙනවා. මැරෙන වෙලාවේ දවේශ සිතක් තිබුණොත් නිරයේ ඉප දෙන්න පුළුවන්. යකෙක් වෙලා ඉප දෙන්න පුළුවන්. නයෙක් පොළඟෙක් කුණකටුවේ ගෝනුස්සෙක් වගේ විස සහිත සතෙක් වෙලා ඉපදෙන්ට තියෙන ප්‍රවණතාවය ධර්මානුකූලව හරි වැඩි එතකොට මේ දරුවන්ට ගුණධර්ම උගන්වනවා කියන එක තමන්ගේ යහපතටත් බොහෝසේ බොහෝසේ හේතු වෙනවා. ඒ අයට පුංචි කාලේ ගුණධර්ම උගන්වන්නේ නැහැ කියන කාරණාව අපි විසින් අපේ ජීවිතෙත් පහලට වැටෙන්න වලක් කපනවා වගේ වැඩක්. ඒකයි මම සඳහන් කළේ මේ කරුණු සාකච්ඡා කරනකොට යම් යම් ප්‍රමාණයක් උඩින් පල්ලෙන් සාකච්ඡා කරලා ඉවර කරන්නම ඉවර කරන්නම බෑ කතා කරන්න කරුණු ඕන තරන් තියෙනවා. එන අපි මෙතන සඳහන් කළේ ඒ රෝගයාගේ හිත දැනගෙන ඔහු කැමති විදිහෙන් කටයුතු කරන්න අපිට සිද්ධ වෙනවා. දේශ සිතක් නූපදින්ට කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඔහුට කුසල් රැස්වෙනආකාරයම කටයුතු කරන්න අපිට සිද්ධ වෙනවා. අපි කළයුත්තේ මොනවද කියන කාරණාව හරියටම අවබෝධ කරලා තියෙන්ඩුවන. අනික තමයි වේදනාව ඉවසන්ඩ හොඳට පුරුදු කරන්න ඕනේ. ඥාතියාටත් එක මනාව පුරුදු කරන්න ඕනේ. වේදනාව ඉවසන්න. මොකද ධර්මයේ හැටියට මරණාසන්න වේදනාව කියලා කියන්නේ අපිට ජීවිතේ කවදාවත්ම ලැබිලා නැති එදාට ලැබෙන අලුත්ම වේදනාවක්. ඒක කවදාවත් අත්විඳලා නැහැ. සඳහන් කරනවා මෙතෙක් ජීවිතේ අපි මොනතරම් වේදනාවල් වින්දද වරින් වර වරින් වර ඒ වේදනාවල් සියල්ලම එකට එකතු කරලා ගත්තොත් කොහොම වේදනාවක්ද ඊට වඩා දරුණු වේදනාවක් තියෙනවා කියලා. ආන් ඒ වේදනාව දැනෙන වෙලාවට හිත පාලනය කරගන්න වේදනාව ඉවසන්ඩ පුරුදු කරලා තිබුණේ නැත්තං අපිට ඒක එකපාරම එතන කරන්න පුළුවන්කමක් නැතු වෙන. ඒක එතන කරන්න බෑ කලින් පුරුදු කරලා පුරුදු කරලා තියෙනුන්න. අප පිනතු නහල තියෙනවා අර එක ස්වාමින් වහස නමකගේ බඩේ කැක්කුමක් ඇදුණා. උන්වහන්සේට බඩේ වේදනාව ඉවසන්න බෑ. ඊට පස්සේ ගිහිල්ලා තවත් ස්වාමින් වහන්සේලාට මතක් කළා. මගේ බඩේ කැක්කුමයි කියලා. සඳහන් කළා ස්වාමීනී ඉවසන්න. ගිහි අයගේ ක්‍රමය තමයි වේදනාවක් දැනුනහම කෑ ගහන එක. කෙඳිරි ගාන එක. අඬන එක. භික්‍ෂූන් වහන්සේලගේ ක්‍රමය ඒක නෙමෙයි ස්වාමීනී ඒ වේදනාව ඉවසන එක. එහෙම කීවට පස්සේ උන්වහසේ ආය පැත්තකට ගිහිල්ලා ඒ දරුණු වේදනාව ඉවසවා. මොන තරං වේදනාවක් දැනුනද උන්වහසගේ බඩ පුපුරලා බඩවැල් එලියටාව. ඊට පස්සේ උන්වහසේ හනවා මම ඉවසවා ඇද්ද කියලා. එනම් වේදනාව ඉවසන්ඩ ඉවසන්ඩ පුරුදු කරන්න ඕනේ. සමහර වෙලාවට ඒ වේදනාව මනාව ඉවසුවේ නැත්තං අපිට කුසල චිත්තයක් නිරන්තරයෙන් සිහිපත් කරන්න බැරුවේනවා. අද දැන්නම් අපි පින්කං කර කර කරන පින්කං ඔක්කොම පොතක ලියනවා පින් පොත. නමුත් අරවෙලාවේ වේදනාව විවසන්ඩ බැරිනං කෙනෙක් ළඟ ඉඳගෙන පින්පොත කියවනෝ ඇහෙන එකත් වේදෙනාවක්. එනිසා බනින්නත් පුළුවන් කියවන එක නවත්තන්න කියලා. එනම් ඒ වේදනාව මැඩගෙන අහගෙන ඉන්ඩ හරි කියවන්ඩ හරි අපි පුරුදු කරලා තියෙන්ටුනේ. එහෙම නැත්තං වේදනා නාසක පාවිච්චි කරන්න පුළුවන්. වේදනාව ඉවසන්ඩ පුරුදු කරන්නේ නැතුව වේදනා නාසක පාවිච්චි කරනවා කියන එක එතරං සුබදායක සුබදායක නෑ. ඒ තුළ තියෙන්නේ මත්වෙන ගතිය. පුද්ගලයා මත් කරල තමයි වේදනාව පාලනය කරලා තියෙන. ඒ මත් බව නිසා මට මම කරගත්ත කුසල කර්මයක් ආවර්ජනය කරගන්න අවස්ථාවක් කෙන එකක් එන එකක් නෑ. සමහරලාට ඒ නිසා මැරිලා අවුරුදු කෝටි ගානක් දුක්විඳින තැනක උපදින්ඩ උපදින්ඩ පුළුවන්. නමුත් දවස් ගානක් වේදනාව විඳලා මනාව සිහියෙන් මරණයට පත් වෙලා අවුරුදු කෝටි ගානක් සැපවිඳින තැනක උපදින්ඩ තියෙන අවස්ථාව වැඩි. මේ මේ අවස්ථා පිළිබඳව මනා සිහියක් අවබෝධය කල්පනාව ළඟ ඉන්න අයළඟ තිබිය යුතුයි කියන කාරණාව සහිපත් කරන්නවා. මොකද සමහර අවස්ථාවන්වල දැකළ තියෙනවා අවසාන වෙලාවේ අකමැති දේවල් අපි විසින් කරන්න ගිහිල්ලා ඇතිවෙච්ච දේශසිත නිසා සංසාරය හුඟක් අඳුරු කරගත් අය. එක අවස්ථාවක අහන්ඩ දකිින්ට ලැබුණ ඔය අපි ප්‍රදේශී බොහෝම කරදර කරනවා ගෙදරයිට. බොහොම කියන්නේ ඉවසන්ඩ බැරි තරං දරුණු කරදරෝලට පත් කලා කියන කාරණාවයි දැනගත්තේ. සමහරලාට මේ ඇඳගෙනින් දැඳුම්ගොලට පවගිනි තියෙනවා. අන්තිමට අන්තිමට කාරණාව හොයාගෙන ගිහිල්ල බලහම ඒ ගෙදරම මැරුණ කෙනෙ. දවේශයෙන් මැරිලා. අවසාන වෙලාවේ එපා කියනකොට මිඩි ගෙඩියක් කණ්ඩ දුන්න කියලා. අක්ක මැත්තෙන් ඉන්න වෙලාවේ. එහෙම කාරණාවක් තමයි සඳහන් කරලා තිබ. කණ්ඩ හපන්ඩ ගිලගණ්ඩ බැරිවෙලාවේ අකමැති දෙයක් කරන්න ගේපු නිසා. ආං ඒ නිසා මේ රෝගියාගේ කැමැත්ත අකමැත්ත මොකක්ද කියලා මනාව තේරුම් ගන්න ඕන එයා අකමැති දෙයක් වුණොත් ද්වේෂ සිතක් උපදිනවා. ඒ ද්වේෂ සිත ඔහුට බොහොම අයහපතක්ම අයහපතක්ම කරනවා. අං ඒ නිසා හරි පරිස්සමෙන් ඒ වෙලාවේ අපි කටයුතු කරන එක හුඟක් වටිනවා. ඊළඟට මේ වේදනාව ඉවසන්ඩ අපේ බුදුරජාණන් වහන්සේ අපි හැමෝටම මනාව ප්‍රගුණ කරගණ්ඩ කියල දේශනා කළ මෛත්‍රිය. එතකොට තමයි තේරෙන්නේ වාගිතුන් වහන්සේ පෙන්නලා තියෙන මේ දේවල් සංසාරේ කොයිතරම් සුවපත් කරනවද කියලා. මනාව ඖෂධයක්. ධර්මයේම ඖෂධයක් කියලානේ දේශනා කළේ. ධම්මෝසද සමන්නත්ති. ධර්මයේ තරම් ඖෂධයක් ඖෂධයක් මේ ලෝකේ නැහැ. මෛත්‍රිය යම් ප්‍රමාණයකට මනාව ප්‍රගුණ කරගත්තහම අපිට පුළුවන් මේ කයේ දැනෙන වේදනාවල් යටපත් කරන්න. ඒ වේදනාව යටපත් කිරීම මනාව ප්‍රගුණ කරහම මරණාසන්න වෙලා ඇතිවෙන වේදනාවත් යටපත් කරගණ්ඩ පාලනය කරන්න අපිට හොඳට පුරුදුයි. ඒ වේදනාව පාලනය කරගෙන අපි කරපු කුසල කර්මයන් පිළිබඳව ආවර්ජනය කරගණ්ඩ ලොකු ශක්තියක් තියෙනවා. හැබැයි ඔය වැඩේ මරණ මංචකයට වෙලා කරන්න බෑ. ඒ වේදනාව නැති කරන්න කලින් පුරුදු කරලා පුරුදු කරලා තියෙන්ඩුවන්. අර දනංජානී කියන බ්‍රාහ්මණය මරණසන්න වෙලාවේ සැරියුත් මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා කරුණු කාරණ අහලා උන්වහන්සේ තීරණය කළා බ්‍රාහ්මණය තව වැඩි වෙලාවක් ජීවත් වෙන්නේ නැහැ. තව ටික වෙලාවකින් බ්‍රාහ්මණය මැරෙනවා. මැරිලා කොහෙද යන්නේ? බ්‍රාහ්මණය මැරිලා යන්නේ නිරයට. මං වාගේ සත්පුරුෂයෙක් ළඟ ඉඳලත් මේ බ්‍රාහ්මණය නිරයට යන එක තරම් හොඳ නැහැ. බ්‍රාහ්මණය නිරයෙන් බේරන්ඩ ක්‍රමයක් තියෙනවද. සාරිපුත්තයන් වහන්සේ ක්‍රමයක් තියෙන බව දැනගෙන බ්‍රාහ්මණයට කතා කරල බ්‍රාහ්මණයගින් ප්‍රශ්න වැලක් ඇහුව. මෙරල නිරේට යනවද කැමතිද ඒම නැත්තං තිරිසනෙක් වෙන්න කැමතිද කියලා. ස්වාමිණි නිරේට යනවට වඩා තිරිසනෙක් වෙන්න කැමති. තිරිසනෙක් වෙනවට වඩා ප්‍රේතෙක් වෙනෙක හොඳ නැද්ද. බ්‍රාහ්මණය කැමති තිරිසනෙක් නොවී ප්‍රේතෙක් වෙන්ට. ඒ ඇයි කියන කාරණාව තව වෙනම සාකච්ඡා කරන්න ඕන තිරිසෙනෙකුට කවදාවත් අපි දෙන පින් ලබන්ඩ පුළුවන්කමක් නෑ. සමහර ප්‍රේතයන්ට අපි දෙන පින් ලබන්ඩ පුළුවන් තිරිසන්නුන්ට පින් ලබන්ඩ බෑ. තිරිසං ආත්ම ඉපදිලා නැවත නැවත නැවත නැවත පවුම පවුම පවුම කරනවා. පව්කර කර පව්කර කර නිරේටම යනවා. මිනිස්සු විතරක් නෙමෙයිනි නිරේටයන්න. තිරිසන් නිරේටයන. එනම් ප්‍රාණඝාත කරන තිරිසන්නුම කොයි තරන්ද. එනිසා ප්‍රාණගහත් අකුසල කර්ම ඒ කට්ටියට තිරිසන්නුන්ට නෑ කියල කතාවක් නෑ කාරණාටික ඔක්කොම සම්පූර්ණ කරගෙන කර්ම පතයම තිරිසන්නු කරගන්න. එහින්ද ඒ අයත් නිරයෙන් නිරේටම යනවා. සුගතිගාමී වීමක් නං හිතාගණ්ඩවත් බෑ. නමුත් මේ කතා කරන මමත් බනාහන ඔබත් ඕන තරං තිරිසං ආත්මොල මේ සංසාරය හිටිය. ආං ඒකයි සංසාරය මෙච්චරදිග. අපි කවදහරි දවසක සියලු දෙනාම නිවන් දකිනවම තමා. ඒගැන කවදහරි සංසාරීවර වෙනවා. ඉවර කරන්න නම් නිවන් දකිින්ඩ මෝනේ. ඇැබයි ඒක කවදහරි කීවේ කොයි කාලෙකින්ද දන්නේ. අනවතග සංයුත්තයේ දේශනා කළේ සාගර ජලයට වඩා එකකාම්මෙක් වෙනුවෙන් අඩාපු කඳුළු වැඩී කියලා. ඉති සාගර ජලයකිනට අපිට එක හිතන්ඩ බෑන්නේ සාගරය කොච්චර ලොකුද කියලා අපි දන්නෙත් නෑන. මුළු විශ්වය පුරාම සාගරයේ පැතිරිලා. නමුත් භාගිතුන් වහස දේශනා කළේ ඒ ජලයට වඩා වැඩියෙන් අපි අඩාපු කඳුළු තියෙනවා කියලා. කවද හරි නිවන්දකි. ඒක තමා අවසානය. නමුත් සංසාරය කොච්චර ඇතට තවයයිද. එනිසා මෙයා කියනවා තිරිසනෙක් වෙනවට වඩා ප්‍රේතෙක් වෙනෙක් කොහොඳයි. ප්‍රේතෙක් වෙනවට වඩා මිනිහෙක් වෙනෙක් හොඳ නැද්ද කියලා හම ඒකට හරි කැමති. මිනිහෙකුට වඩා දෙවියෙක් දෙවියෙකුට වඩා බ්‍රහ්මයෙක් මෙහෙම මෙහෙම ප්‍රශ්න අහගෙන යනකොට එයා බ්‍රහ්මීක් වෙන්න කැමතියි. කවුද අකමැති? අපෙන් ඇහුවත් අපි ඒකට කැමතියි. එහෙනම් බඹලෝ යන්න මම පාර කියලා දෙන්නම්. ඔබ බඹලෝ යන්න කියලා ධනංජානි බ්‍රාහ්මණයට මෛත්‍රී කර්මස්ථානය ලබා දුන්නා. බ්‍රාහ්මණයට කර්මස්ථානය ප්‍රගුණ කරන්න ඉඩ දීලා සරියුත් මහරහතන් වහන්සේ එතනින් වැඩියා. බ්‍රාහ්මණය ගාව සංසාරේ පින් තියෙන්න ඇති. ඔහු මෛත්‍රී කර්මස්ථානයේ මරණ මංචකේ මනාව වැඩුවා. දනංජානි බ්‍රාහ්මණයා බඹලෝ ඉපදිනවා. සැරියුත් මහරහතන් වහන්සේ විහාරයට වඩිනකොට බ්‍රාහ්මණය මැරිල්ල බඹලොවත් ඉල්ල. බුදුරජාණන් වහන්සේ යහනව සාරිපුත්ත ඇයි දනංජානි බඹලෝවගේ පහත් තැනක නවත්තලාවි කියලා. බාන භාගිතුන් වහසගේ වචන බඹලෝවාගේ තැනක නැවැත්වේයි. ස්වාමීනි බ්‍රාහ්මණය බඹලෝ යන්ඩ කැමති නිසා එහෙනවත්තලාව. භාගිතුන් වහස දේශනා කළේ අසූචි කියන දේවල් හුඟක් තිබුණත් ටිකක් තිබුණත් දුර්ගන්ධයි මහනිනී එක මොහොතක්වත් භවය ප්‍රාර්ථනා කරන්න එපා කියලා. නමුත් මං කාරණාව සඳහන් කළේ මෛත්‍රී භාවනාවේ ආනිසංස කීයද. මෛත්‍රී භාවනාවේ ආනිසංස එකොල්හයි. ඒකෙන් දහයක් මේ ජීවිතයේ මේ ජීවිතයේම අපිට විපාක දෙනවා. අවසාන එක සිහියෙන් යුක්තව කළුරිය කළොත් බඹලෝ උපත්වෙනවා. එතකොට එතන සඳහන් කරලා තියෙන්නේ සිහිය සහිතව කළුරිය කළොත් බඹලෝ උපත්වෙනවා. එහෙමනම් මරණාසන්න කෙනාගේ සිහිය මනාව පවත්වන්ඩ උත්සාහ ගන්න එක හරි වටිනවා. සිහිය විකෘති කරල මත් කරලා තියෙන එක තරම්ම සුබදායක වෙන එකක් නෑ කියන කාරණාව තමයි සිහිපත් කරන්න තිය. දෙ මේ කරුණු මෙහෙම සඳහන් කරහම තව ප්‍රශ්න වෙලා ගොඩනගින්ට පුළුවන්. නමුත් ධර්මයට අනුව අපි කටයුතු කරනවා නම් එහෙම කටයුතු කරන එක හරි වටිනවා කියන කාරණාවයි මේ සඳහන් කළේ. ඊළඟට මරණයට පත්වන පුද්ගලයා වෙනුවෙන් අපි කොහොමද කටයුතු කරන්න ඕනි කියන කාරණාව. ආදාහනය පූජාව. ඒ පූජාව හරියටම කරන්න ඕනේ. වර්තමානය අපි කරන ඔය එම්බාම් කිරිම්වාගේ දේවල් අතීතයේ තිබුණේ අතීතයේ තිබුණේ නෑ. අත්හැරලදා කය දීර්ඝ කාලයක් තැම්පත් කරගෙන තියාගෙන ඉන්න ස්වභාවයක් තිබුණෙත් තිබුණෙත් නෑ. හැබෑම ස්වභාවය පැවිසි හතරක් ගතවෙන්නත් කලින් උතුරන්ඩ පටන් ගන්නේ. මරණයට පත්වන කෙනා හැකි ඉක්මනින්. ගෞරවයින් යුක්තව ආදාහනය කරන එක හරි වටිනවා. ඒක පූජාව. එතකොට ඒ පූජාව කරනකොට උසස් උසස් අයට උසස් විදිහට පූජා කරලා තියෙනවා. දර උසස් විදිහට පූජා කරනවා කියල කියන්නේ. දැන් අපිට මැරුණ කෙනාට පූජාවක් කරන්න පුළුහන්ද මැරුණ කෙනා නෑනේ එයට පූජාවක් කරන්න බෑ. දැන් මේ දේහය අරමුණු කරලා තමයි මේ පූජාව කරන්න පුළුවන්. මල් පූජාවක් කරන්න පුළුවන්. සුවඳ පූජාවක් කරන්න පුළුවන්. ප්‍රදක්ෂිනා කිරීම කරන්න පුළුවන්. වන්දනා කිරීම කරන්න පුළුවන්. මේවාගේ අපිට දක්වන්ඩ පුළුවන් උසස් ගෞරව අතීතයේ විශේෂයෙන් ආදාහන පූජාව වෙනුවෙන් වටිනා සුවඳ පූජාවල් කරලතියෙනවා. මල් පූජාවල් කරලතියෙනවා. ඒ පුරුද්ධට අපිත් සාමාන්‍ය අදත් දකිනවා මළගෙදරක බොහෝ වෙලාවට බොහෝම වටිනා මල්වර්ගවලින් පූජා පවත්වල තියෙනවා. ඒක කිසි වරදක් කිසි වරදක් නෑ මරණයට පත්වෙච්ච කෙනාට දක්වන ගෞරවයක් හැටියට ආදාහන පූජාව වෙනුවෙන් ඒ මල් පූජාවල් කරලා තියෙනවා. අපි සමහරවිට නම් දකින්නේ තැම්පත් කරලා තියෙන පෙට්ටිය වටේට මල් තියලා තියෙනවා. නමුත් ඇතුළෙත් මල් තිබ්බ කියලා කිසි වරදක් වරදක් නෑ මලකින් පූජාවල් තුනක් කරනවා. පළවෙනි පූජාව ස්පර්ශය, ඊළඟට පූජාව සුවඳ, ඊළඟ පූජාව වර්ණ. ඒ නිසා මරණයට පත්වෙච්ච පුද්ගලයා තැම්පත් කරලා තියෙන පෙට්ටිය ඇතුළේ ස්පර්ශයට සුදුසු මල් තැම්පත් කළා කියලා කිසි වරදක් නෑ. ස්පර්ශයට සුදුසු මල් කියලා කියන්නේ ඉතාම සිනිදුමල් රෝසමල් වගේ දේවල් සිනිදු බවක් තියෙනවා සුවයක් තියෙනවා. භාගිතුන් වහන්සේට මල් පූජ කළත් මේ ඉස්පර්ශයට සුදුසු මල් ළඟීම්ම පූජ කරන එක වටිනවා. ඊළඟට සුවඳ මල් පූජ කරන එක වටිනවා. පාටපාට මල් යොදාගෙන අපිට නොයෙක් වර්ණ වර්ණ රටා හදලා පූජ කරන්න පුළුවන්. එනම් ඉස්පර්ශයයි සුවඳයි වර්ණයයි කියන තුනම මලකින් පූජ කරන්න පුළුවන්. සමහර වෙලාවට සමහර තැංගොල අපි දකිනවා. දේශනාවල්ලෝට වැඩමෝනකොට පාවාඩවලටත් මල්දානවා. සමහර කෙනෙක් ඒකට අමනාපයි. නමුත් ඉස්පර්ශය මලෙන් කරන්න පුළුවහම් පූජාවක් නිසා ඒ කරන්නේ උතුම් උතුම් පූජාවක් ධර්මරත්නයට සහ සංගරත්නයට කරන උතුම් පූජාවක්. ඒ අමනාප වෙන්ඩවත් කේන්ති ගණ්ඩවත් කාරණාවක් නෙමේ. කාරණාව දන්න නිසයි එහෙම පූජා පවත්තලා තියෙන. එතකොට ආදාහන පූජාවේද අපිට මල් පූජ කරන්න පුළුවන් සුවඳ පූජා කරන්න පුළුවන් වන්දනා කරන්න පුළුවන් ප්‍රදක්ෂිනා කරන්න පුළුවන් වැඩිහිටිය වඳින්නෑ බාලාය වඳනවා. නමුත් වැඩිහිටිය අය ප්‍රදක්ෂිනා කරනවා. ලොවතුරා බුදුරජාණන් වහන්සේත් ගරු කළ යුතු අයට ගරු කළා. ඒ ගිහිද පැවිදිද කියන කාරණාවට ගියේ කාරණාවට ගේනෑ ගරු කළ යුත්තෙක් නං භාගිතුන් වහන්සේ අයට ගරු කරනවා. ඇයි බුදුරජාණන් වහන්සේ පුදුම විදිහට ධර්ම ගරුයි. පුදුම ධර්ම ගරුත්තයක් භාගිතුන් වහස ළඟතිීන්. දීපංකර භාගිතුන් වහන්සේ සුමේද තාපසතුමාට සමම්පිච්ච මල් නැලි අටකින් පූජ පැවැත්තුවා. සුමේද තාපසතුමා කියල කියන්නේ පැවිදිවෙච්ච කෙනෙක් නෙමෙයින්නේ ගිහි කෙනෙක්. නමුත් බුදුරජාණන් වහන්සේ පූජාවක් පැවැත්තුවා. සමම් පිච්ච මල් නැලියටක. නිකම්ම පූජා පැවැත්තුව නෙමෙයි පූජාව පවත්ව පවත්ත සුමේද තාපසතුමාගේ වටේට බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් ප්‍රදක්ෂිනා කළ. භාගිතුන් වහස ප්‍රදක්ෂිනා කරලා වැඩියට පස්සේ ලක්ස හතරක් මහරහතන් වහන්සේලා මලින් පූජා පවත්ව පවත්ත ප්‍රදක්ෂිනා කළා. එතකොට මේ ගිහි කෙනෙක්න කියන කාරණාවට නෙමෙයි ගියේ මෙයා ගරු කළ යුත්තෙක්. ඒ නිසයි මේ පූජාව. පිනතර ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමි වස් සමාදන් වෙලා. විසුද්ධි පවාරණයෙන් පවාරණය කරලා. මහා මණ්ඩලේ වඩින්ට තීරණය කරලා තියෙන වෙලා. බුදුරජාණන් වහන්සේ නම යම් තීරණයක් ගත්තොත් ඒ තීරණය ආය වෙනස් කරන්නේ නෑ. මහා මණ්ඩලයේ වඩිනවනං වස් පවාරණය කරපුදාට පහෝදා භාගිතන් වහස වඩිනවා. එනම් මහා මණ්ඩලේ වඩින්ට තීරණය කරලා තියෙන් අනාත පින්ඩික සිටතුමා විශාකා මහා උපාසිකාව කොසල් මහරජ්ජුරු මේවාගේ සම්භාවනීය සැලකිය යුතු අය ගිහිල් ආරාධනාවක් කලා ස්වාමීනී අපට අනුකම්පා කරන්න තවත් ටික දවසක් මෙහෙ වැඩඉඳල වඩින්ට කියලා. අපි කැමති ටික දවසක් හරි තවත් වැඩඉන්නවනන් කියලා. අනාතක පින්ඩික සිටතුමා ඉපදුනේම සම්බුද්ධ ශාසනය චිර පැවැත්මෝ දෙසා. මේ සිටතුමා මේ ශාසනයේ චිර පැවැත්ම වෙනුවෙන් කරපු දේවල් අපිට කතා කරලා ඉවර කරන්න බෑ. ශාසනය වෙනුවෙන් ඒ තරං දේවල් කරන සිරතුමා කියලවත් භාගිතුන් හස නවත්තන්ඩ නවත්තන්න බැරුවගේයා මොකද මහා මණ්ඩලේ වඩින්ට තීරණය කරලා තියෙන්නේ කවුරු කීවත් නවතින්නේ නවතින්නේ නෑ. සිටතුමා කල්පනා කර කර ඉන්නකොට පුන්න කියල දාසියක් ගිහිල් අහනෝ ඇයි කල්පනාව. ඒවෙලා සඳහන් කලා පුන්නා භාගිතුන් වහසේ තව ටික දවසකට නවත්ත ගණ්ඩ මට පුළුවහංකමක් නෑ. පුන්න අහනුව ස්වාමීනී මම භාගිතුන් වහසේ නවත්ත ගත්තොත් මට මොනවද දෙන්නේ කියන. සිටිතුමා සඳහන් කලා උඹ සදහටම දාස බවින් නිදහත් කරනවා. බුදුරජාණන් වහන්සේ සුගන්ධකුටියෙන් එලියට බැහල වඩිනවා. පුන්න දුවගෙන දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට සඳහන් කළා ස්වාමීනි භාගිතුන් වහන්සේ මට අනුකම්පා කරන සේක්වා. භාග්‍යතුන් වහන්සේ තව ටික කාලයක් ජේතවනා රාමිම වැඩවාසය කරන සේක්වා. බුදුරජාණන් වහන්සේ හුව පුන්නා උඹ මොකක් හිතාගෙන හෙම කියනවද. ස්වාමීනී භාගිතුන් වහන්සේ වැඩඉන්නවනං සදා කාලිකෝ මම දාස භවෙන් නිදහස් කරනවා කිවා. ඇය දාසභාවයෙන් නිදහස් කරනවා කිවට භාගිතුන් වහස වැඩඉන්නේ නෑ. සඳහන් කලා ස්වාමීණී භාගිතුන් වහස වැඩඉන්නවා නං අද පොරොන්දු වෙනවා දිවි හිමියෙන් තිසරණ සහිත පන්සිල් මං ආරක්ෂා කරනවා කියලා. මගේ ජීවිතය තියෙන කල් මොනම හේතුවක් නිසාවත් මම තිසරණ පන්සිල්ලු ල්ලංගනය කරන්නේ කියලා. තුන් වතාවක් සාධකාර පවත්වලා බුදුරජාණන් වහසේ ආපහු සුගන්ධ කුටියටම වැඩියා. තිසරණ සහිතව පන්සිල් රකිනව කියපු නිසා. බුදුරජාණන් වහන්සේ ඒ තරං ධර්මගරුයි අර සිටුවරයටවත් මහරජ්ජුරුවන්ටවත් විශාක උපාසිකාවටවත් කරන්න බැරිවිච්ච දෙයක් පුන්නට කරන්න පුළුවන් වුණේ භාගිතුන් වහන්සේගේ ධර්මගරුත්වය නිසා. ඒ ආරාධනාව කළේ දාසියක්නේ මේක ගණන්ගණ්ඩ දෙයක් නෙමෙයි කියල භාගිතුන් වහස කල්පන කළිනේ. ආං එහෙමනං අපි මේ පූජාව කරනකොට ගරු කළ යුතු කෙනෙකුට ගරු කළ යුතු ආකාරයෙන්ගේ පූජාව කරන එක හරි වටිනවා. එනම් ආදාහන පූජාවේදී අපිට කරන්න පුළුවන් දේවල්. මල් පූජාව සුවඳ පූජාව ප්‍රදක්ෂිනා කිරීම බාලය වන්දනා කිරීම වගේ දේවල් කරන්න පුළුවන්. අවමානයක් නොකරන්න ඕන දේහයට. ඇති එහෙම සඳහන් කළොත් මේ එම්බාම් කටයුතු කිරීම් වගේ දේවල් මේ කාරණාවත් එක ඒ තරම්ම ගැලපෙන්නේ නෑ කියලයි කියන්න වෙන්නේ. එතනදි සිද්ධ වෙලා තියෙන්නේ අවමානයක්. එතකොට අපිට මහ පූජාවක් කරන්න දෙයක් ඉතුරු වෙලත් නෑ. අපි පින්නතුන්ට මතකද දේවදූත සූත්‍රයේ යමරජ්ජුරු අහනවා නිරේට ගියපු පුද්ගලයාගෙන් දේවදූතියෝ ගැන. අද මැරිලා ඊළඟට ඉදිමිලා ඊළඟට උතුරෙනවා නිල් වෙනවා උපුරනවා ඒ වාගේ මැරුණ මලකඳන් දැකලා නැද්ද මතක් කරලා දුන්නහම කියනවා ස්වාමීන්නේ දැකලා තියෙන. එතකොට ඒ කයේ හැටි පැෑ විසි හතරක් යන්න කලින් උතුරන්ඩ පටන් අරගෙන. එතකොට මේ උඹ මේ ගෙවන්නෙත් ඒවාගේ ජීවිතයක්. එහෙම කයක් තමයි උඹ මේ පෝෂණය කර කරන්න. එහෙම උතුර උතුර දුගඳ හමහම මොහොතින් මොහොත වෙනස් වෙන එහෙම කයක් දරාගෙන මම කටයුතු කරන්න ඕනි කොහොමද. මමත් මැරෙනවනං මම ජීවත් වෙන්න ඕන්නේ කොහොමද? උඹට ඒක හිතුන් නැද්ද? නෑ කියපු නිසායි එහෙනම් උඹ කරපු කරුම උඹමම ගෙවන්න ඕනේ. එතකොට යම රජුරෝ මේ පුද්ගලයාගෙන් ඇහුවේ මේ මැරිච්ච මලකඳේ හැබෑ ස්වභාවය දැක්කේ නැද්ද? ඉතින් අද හැබෑ ස්වභාවය එහෙමනම් දකින්න පුළුවන් වෙයිද? ඉතින් එතකොට එහෙනම් අද මොනවා කියන්න වෙයිද? දැක්කා හැබැයි මේ උතුරනවා ඉදිමෙනවා පුපුරනවා දැක්කේ නෑ ස්වාමීනි එම්බම් කරලා තිබ්බේ කියලා තමයි එහෙනම් කියන්නේ කියන්න වෙන්නේ. එහෙනම් මේ අහලා තිබ්බ හැබෑ හැබෑ ස්වභාවය දැක්කේ නැද්ද කියලා. ඒ හැබෑ ස්වභාවයම දකින්න එක තව කෙනෙකුටත් ලොකු අවබෝධයක්. කෙනෙකුට ඉගෙන ගන්න යමක් එතනත් ඉතුරු වෙලා තියෙනවා. අන්තික මං කියවනේ ලොකු අවමානයක් සිද්ධ වෙනවා. ඒ කටයුත්ත කරනකොට කොයි තරං අවමානයක් වෙනවාද කියන කාරණාව මනාව හොය ලබලන්නඕන. එතන එහෙම කිසි ගෞෘත්තයක් එතන නෑ. සමහර වෙලාවට කට ඇරිලයි තියෙන්නේ දත්තික එලියට පේන විදිහිටයි තියෙන්නේ. මිටියකින් හරි පොල්ලකින් හරි ගහලා දට්ටික කරලා දානවා කට ඇතුළට. ඊට පස්සේ ගම්ම එකක් ගාල කටවහලදානවා. ඉතින් සාමාන්‍ය පුද්ගලයෙක් කැමති වෙන්නේ නෑනේ තමන්ගේ ඥාතියකුට මව්පියකුට එහෙම කරනවට. ඉතින් ඒ ආදී වශයෙන් තවත් කෙරෙන අවමාන සහිත කටයුතු ගොඩක් තියෙනවා. ඉති එහෙම නොවී ජීවිතය අනිත්‍ය හොඳටම දැකලා තියෙනවා. මරණය කාටත් උරුමයි මේක කවදාවත් තියාගෙන ඉන්න පුළුවන්කමකුත් නෑ එනිසා මේක බොහොම ඉක්මනට ගරු සම්මාන සහිතව පූජාවක් හැටියට අවසන් කටයුතු කරන එක ඒකට කියනවා ආදාහන පූජාව. පුන්නක මහරහතන් වහන්සේ එදා කරපු ආදාහන පූජාව නිසා ලැබිච්ච පින එනම් මේ ආදාහන පූජාව කියලකෙන පින්කමක්නේ. එහෙමනම් අපිත් ඒවාගේ පූජාවක් කරනවනම් ඒකත් මහලොකු මහලොකු පින්කම. එනම් ඒ පින්කම හරියට සම්පූර්ණ කරගන්න පුළුවන් විදිහට කටයුතු කරන්න පුළුවන් වුණොත් අපිත් මහ කුසල් ගොඩක් රැස් කරගත්ත වෙනවා නියම ආදාහන පූජාවක් කරලා. මේවාගේ කරුණු මේ බුද්ධ දේශනාව තුළ මනාව අන්තර්ගත වෙලා තියෙන. එම නැත්තං දවස් ගානක් අපි තියාගෙන එතන පින් උපදින තැනක් නම් නෙමෙයි එතන මහා පව් වලක්ම තමයි මොහොතින් මොහොත මොහොතින් මොහොත නිර්මාණය වෙන බවක් තියෙන්නේ. හැබැයි අපි මේ දේහයේ තියාගෙන මේ කරන දේවල් සමහර වෙලාවට මැරිච්ච කෙනත් බලාගෙන ඇති. දෙවියෝ අනිවාර්යෙන් බලාගෙන ඉන්නවා. ආර්යයන් වහන්සේලා අනිවාර්යෙන් දන්නවා. දෙවියන්ගේ වාර්තාවලට අපි කරන දේවල් එකතු වෙනවා. අතීත කෝටි ගණන් බුදුරජාණන් වහන්සේලා අනාගතයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේලත් අපේ ක්‍රියාව කලාපයන් ගැන දන්නව සහ දකින. අංගේ නිසා කොහොමද හරියට කටයුතු කරන්න කියන කාරණාව අපි මනාව දැනවබෝධ කරගෙන කටයුතු කරන එක හරිවටියෝ. මරණයක් සිදුවෙලා තියෙන අවස්ථාවක අපි කටයුතු කරන හැටි හරි විශේෂයි. එක විශේෂ කටයුත්තක්මත් විය යුතුයි හේතුව තමයි මරණයට පත්වෙච්ච සමහර අය මරණයට පත්වෙච්ච ගමම්ම පිංගල්න්න පුළුවන් තැන්වල උපදිනවා. සමහර අය දවස් හතක් වගේ කාලයක් ගතවුනාට පස්සේ පිංගණ්ඩ පුළුවන් තත්ත්වයකට පත්වෙනවා. තව සමහරාය දවස් හතක් වගේ කාලයක් ඇවෑමෙන් සුගතිගාමී වෙලා උපදිනවා. තැන් ඒ නිසා සාමාන්‍යයෙන් අපි කෙනෙක් මරණයට පත්වන හම සමහර ප්‍රදේශවල සිරිතක් තියෙනවා පළවෙනි දවස දෙවැනි දවස තුන්වෙනි දවස. ගෙදරින් දානෙ හදාගෙන ගිහිල්ල විහාරස්ථානයේ පූජා කරලා ඥාතියට පින් අනුමෝදක් කරනවා. ඒ ක්‍රමය හරි වටිනවා. ඔකද අපේ ඥාතියා මැරුණ ගමන් පින්ගන්න පුළුවන් තැනක ඉපදිලා හිටියොත්. හවස්වරුවක මරණයට පත්වනොත් අපිට ගිලන් පසදානයක් හරි පූජා කරලා පින් දෙෙන්ට පුළුවන්. උදේවරුවක මරණයට පත් වෙනවා නම් රැක මරණයට පත් වුණා නම් පහවදා උදේ දානි හදාගෙන ගිහිල්ලා විශේෂයෙන් මූලික අවශ්‍යතා තුන ආහාර පාන වස්ත්‍ර පූජා කරලා ඒ වස්ත්‍ර කියලා කියහම ඒ අවස්ථාවට අඩුතරමේ ලේන්සුවක් වුණත් කමක් නැහැ. යම් වස්ත්‍ර කැබැල්ලක් පූජා කරලා පින් අනුමෝදන් කරන එක වටිනවා. ඒගොල්ලෝ පින් ගන්න පුළුවන් තැන්වල ඉන්නවා නම් ඒ අනුමෝදන් කරන පින ලබා ගන්නවා. ඊට පසේ හත් දවසක් ගියහම අපි පින්කමක් කරනවා. සමහර කෙනෙක් මිය පරලෝ ගිහිල්ල දවස් හතක් ඇවෑමෙන් පින්ගණ්ඩ පුළුවන් තැන්වල උපදිනවා. මූලාශ්‍රය කැටියට සඳහන් කළොත් මල්ලිකා දේවියගේ කතාව. දවස් හතක් නිරේ උපදිනවා. දවස් හතකින් පස්සේ ආපහු සුගතිගාමී වෙනවා. එතකොට තිස්ස කියන භික්‍ෂූන් වහන්සේ. තමන් වහන්සේට ලැබුණ සිවුර පිළිබඳව ඇල්මෙන් ඉඳලා උන්වහස අපවත් වනාට පස්සේ ඒ සිවුරෙම ඉනි කුණෙක් වෙලා උපදිනවා. නමුත් තිස්ස භික්‍ෂූන් වහන්සේගේ දේහය ආදාහනය කරල භික්‍ෂූන් වහන්සේලා උන්වහන්සේගේ සිවුරු පිරිකර සංඝය අතරේ බෙදන්ඩල ඇස්ති වෙනවා. නමුත් ඉනිකුණා අර සිවුරේ ඉන්නවා. ඉනිකුණෙකුට ආවිෂ තියෙන දවස් හතක් වගේ කෙටිකාලය. භාගිතුන් වහසට ඇහෙනවා මේ ඉනිකුණා අඩනවා තමන්ගේ සිවුර සංඝයා බෙදාගන්න යන නිසා. ඉතින් ඒක සංඝයා වහන්සේලා කපලා බෙදුවනම් මේ ඉනිකුණාට කේන්තියෙන්ට පුළුවන්. මහා සංඝරත්නය පිළිබඳව දේශසිත උපදවා ගත්ත නිසා එයාට නරක වෙන්න පුළුවන්. එහින්ද බුදුරජාණන් වහන්සේ දේශනා කළා හත් දවසක් පහුවෙනකං මේ පරිෂ්කාර බෙදන්ඩ එපා කියලා. ඉනිකුණ හත් දවසින් මැරිලා දිවිය ලෝකෙ ඉපදිනවා. ඔකද මහන වෙලා ඉන්න කාලී තාම හොඳට සිල්ගුණ ආරක්ෂා කරගත භික්‍ෂූන් වහස නම. අන්තිම මොහොත තිබිච්ච බැඳීම තමන්ට අයහපතක් කරපු හැටි. ආං ඒවාගේ කාරණා දිහා වලහම දවස් හතකින් පස්සෙ පින්ගණ්ඩ පුළුවන් තැන්වල උපදිනවා කියන කාරණාවත් පැහැදිලි. ඒ නිසා චාරිත්‍රානුකූලව අපි සිදුකරගෙනෙන හද්දවසේ දාන පින්කම මරණයට පත්තෙච්ච කෙනා ඒ තත්ත්වයට පත්වෙලා පැෑ විසිහතරේවා හතක්. ඉක්ම ගියාට පස්සෙ කරන්න පුළුවන්නන් මේ කරුණුත් එක්ක සමහට පින් ඕන නම් පින් ගණ්ඩ ඇති කියලා අනුමානයක් කරන්න අපිට පුළුවන්. නමුත් මේ කාරණාටික අරගෙන මේ කොයි අවස්ථාවක හිටියත් අත්දවස පින්කම කරහම පින් අනුමෝදන් උනානේ වුවමනාව හිටිය නම් කියලා අපිට හිතන්ඩ හිතන්ඩ පුළුහංකම තියෙනවා. ඒ නිසා මනාව එහෙම පින්කං කරනකට ඒකට යුතුත් හරියටම නිවැරදිව ධර්මානුකූලෝම ගලපගණ්ඩ අපි නිහතමානි වෙන්ඩුවන්. ඔද සාම්ප්‍රදායිකෝ අපි ගාවතිබිච්ච ඇතැම් ක්‍රම වැරදි වනත් අත්හරින්ට සූදානන් නැති අය සමාජය ඕන තරන් ඉන්නවා. තියෙන ක්‍රමය වැරදිී නමුත් දැන්ඒ අත්හරින්ට කැමති කැමති නෑ. එහෙම අවස්ථා ඕන තරන්ද. නමුත් මෙතන සඳහන් කරනවා තංච කම්මං කතං සාධූ යංකත්වා නානු තප්පති. තමන් කරපු සමහර කර්ම පස්සෙ කල්පනා කරනකොට දුක හිතෙනවා වෙන්ඩ පුළුවන්. තමන් කරපු සමහර කර්ම ගැන පස්සෙ කල්පනා කරනට ඇස්වලට කඳුලෙනවා වෙන්ඩ පුළුවන්. එහෙම කරුමවල යෙදෙන්ඩ එපා කියල තමයි භාගිතුන් වහස දේශනා කරන්න. අද කරපු දේ ගැන තව අවුරුදු සීයකින් කල්පනා කළත් සතුටු වෙන්න පුළුවන්නන් තමයි ඒ කර්මය හරි වටින්. මේ ආදාහන පූජා පිළිබඳව කටයුතු කරන ආකාර පිළිබඳවත් හිතන හැම් මොහොතකම සතුටක් ඉපදීම උදෙසා නිවැරදිව සම්පූර්ණ කරගන්න එක හරි වටිනවා. ඉළඟට පින්නතිනේ කෙනෙක් මරණයට පත්වන හම ඒ කයෙන් අය කාටවත් ඇති වැඩක් කිසි කෙනෙකුට ඇති වැඩක් නෑ. ඒක අමුතුවෙන් ලස්සන බලන්න දෙෙකුත් නෑ මොහොතින් මොහොත මොහොතින් මොහොත වෙනස් වෙන ස්වභාවෙන් යුක්තයි. මේකට හොඳට පැහැදිලි කාරණාවක් තමයි සිරිමගේ කතාව. සිරිම කියන්නේ කොච්චර ලස්සන කෙනෙක්දේ. ධර්මය සඳහන් කරන හැටියට. සාමාන්‍යයෙන් රාත්‍රයකට සිරිම අයකරපු මුදල කහවනු දහසයි. ඒත් සිරිමට ගණු දෙරුකාරුවන්ගේ අඩුවක් තිබුණේ අඩුවක් තිබුණෙ නෑ. සිරිම පස්සෙ කාලේ රෝගාතර වුණා. සිරිමට බැඳිච්ච භික්‍ෂූන් වහස නමකුත් හිටිය. සිරිම රෝගාතුර වෙලා සිරියම මරණයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ පනිවිඩයක් ඇව්වා සිරිමගේ දේහය මෙච්චර කාලයක් යැනකං ආදාහනය කරන්න එපා කියලා. දවස් තුනක් විතර ගත වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේත් වැඩිය. රජ්ජිරුවන්ට කතා කරලා කිව්වා මහරජේ සිරිමා සෑම රාත්‍රියකම වගේ කහවණු දහසකට විකුණන කෙනෙක්. දැනුත් සිරිමා විකුණන්න. දැන් වෙන්දේසි කරන්න. කහවණු දහසින් පටන් අරගෙන නිකන් දෙන තැනට එනකන් ආවා. ඒත් සිරිමා ගණ්ඩ කෙනෙක් හිටියේ හිටියේ නෑ නිකන් දුන්නත් ගණ්ඩ කෙනෙක් දැන් නෑ. එදා කහවණු දහසක් වැය කරන්න ලෑස්ති. ඉති මේ රුවේ හැටි භාගිතුන් වහස මනාව පැහැදිලි කරලා දුන්න. මේ රූපෙට වෙන දේ මනාව පැහැදිලි කරලා දුන්න. එනම් අද පවතින රූපයත් මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙවී වෙනස් වෙවී පවතිනෝ මරණයට පත්වනාට පස්සේ එක තවත් බොහොම වේගෙන් වෙනස්වෙන්ඩ පටන් ගන්න. මේ ඇඟට වෙනදේ දැක්කට පස්සෙ කෙනෙක් ජීවත් වෙලා ඉන්න කෙනෙකුට ඒ වෙනස් වෙන ඇඟ දැකලා ඉගෙනගන්ඩ තේරුම්ගන්ට දේවල් බොහොමයක් තියෙන. අගේ නිසා මරණය කියල කියන්නේ හැබැවිම්ම දේව දූතයෙක් බව අපි හොඳටම දැනගෙන තියෙන්ඩුවන. මරණය තමයි අන්තිම දේවදූතයා. එති මේ දේවදූතයා දේව දූතයෙක් හැටියටම දකිින්ඩුවනේ. මේ දේවදූතයා වෙනස් කරලා අපිට ඒකින් බලාපොරොත්තු වෙන දේ ඉගෙන ගන්න බැරුව යනවා. දේවදූතයා දේවදූතයා හැටියටම දකින්න ඕනේ. එතකොට තමයි හොඳ අවබෝධයක් ඒ කාරණාව සම්බන්ධයෙන් ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ලෝකේ යථාර්ථය දකින්න හැම වෙලාවෙම උත්සාහ කරන්න කියලා. ඇත්ත සත්‍ය తත්වයේ දකින්න හැම වෙලාවෙම උත්සාහ කරන්න ඒ ඇත්ත වහන්න හංගන්න යන්න එපා. මොකද ඇත්ත දකිනකොට තව හුඟක් දෙනෙක් ජීවිතය ගැන බොහෝ දේවල් දැනගන්නවා අවබෝධ කරනවා තේරුම් ගන්නවා. එමනම් මේ ශරීරයේ ස්වභාවය මනාව දැකලා යථාර්ථය මනාව දැකලා ඒ යථාර්ථය අපි තුළිනුත් පසක් කරන්න පටන්ගත්තට පස්සේ වැරද්දට පෙළඹිච්ච හුඟක් අය නිවැරදිවෙන්ඩ නිවැරදිවෙන්ඩත් පුළුවන්. ආං ඒ නිසා ආදාහනයක් පූජාවක් හැටියට කරනවා වගේම මේ කයේ සැබෑ ස්වභාවය එන යන දකින කරන අයට ඒ විදිහටම ඉස්පතු කරලා තියෙනවන හරි වටිනවා ඒක සමාජයට දෙන තවත් හොඳ පනිවිඩයක් බවට පත්වෙනවා. අපි යම් වෙලාවක තීරණය කළොත් හරියටම නිවැරදිව මේ කාරණාව හොඳ විදිහට කරන්න. කෙනෙක් ආරම්භයක් ගත්තහම එක මුළු සමාජය පුරාම පවතින්න පුළුවන්. සමහර වෙලාවට අද කාලේ ඒ ආරම්භය පටන්ගත්ත කෙනාට හුඟක් වෙලාවට දොස් සහන්ඩ නොයෙක් නොයෙක් දෝෂ දර්ශනවලට ලක්වෙන්ඩ තවත් නොයෙක් හිරිහැරවලට පීඩාවලට පත්තෙන්ඩත් පත්තෙන්ටත් පුළුවන්. නවත් හොඳ දෙයක් නිසා ඒක පස්සේ සමාජයට ආය අලුත් ආදර්ශයක් ලබල දුන්න ක්‍රියාවක් බවට පත්තෙන්ටත් පුළුවන්. මොකද පින්නතන අපි මුලින් සඳහන් කලා මළගෙදරක් කියලා කියන වර්තමානයේ බොහොම පව් උපදින තැනක්. කවුරුවත් ළඟ මරණ සංඥාව කියන එක ඇත්තෙම නෑ. මැරිච්ච කෙනා විතරයි මැරුණේ අපි කවුරුවත් මැරුන් නෑවාගේ තමයි කටයුතු කරන්න එල බිලායින්නේ. නමුත් අපි හැමෝම මැරෙන බව මනාව මේ අවස්ථාවෙන් තේරුම් ගණ්ඩුවනේ. අපි අරවිදිහට විශේෂ වෙනසකට භාජනය කරන්න නැතුව තියලා තිබුණොත් පැවිසි හතරක් විතර ගෙවෙන්ඩ කලින් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් දේහය උතුරන්ඩ කටින් ගලන්ඩ පටන් ගන්නවා නාස්සොලින් එන්ඩ පටන් ගන්නවා තාටිකක් වෙලා යනකොට කංවොලින් එන්ඩ පටන් ගන්නවා ඇස් අගින් මතු එන්ඩ පටන් ගන්නවා තම පැවිසි අතරක් ගත වෙලා නෑ එතකොට මේ අය ඇසුරු කරපු මේ යාලුවෝ මිත්‍රයෝ මේ සියලු දෙනාව මේක දිහා බලාගෙන එහනම් මේ මගෙත් තියෙන්නේ මෙහෙම කයක් මේ පැවිසි අතරකට කලින් අපිත් එක කතා භාකරට හිටපු පුද්ගලයට දැන් වෙලා තියෙනදී ආං එහෙම දැකලා තමන්ගේ ජීවිතය පිළිබඳව නැවත අලුත් පිටුවක් පෙරලන්ඩ මේ තුළින් අවස්ථාව හදලා තියන්න පුළුවන්. හොඳ දේකට ආරම්භයක් දෙන්න පටන් ගණඩ පුළුවන්. ඒක මංකවේ සමහර කෙනෙක් ඒක විවේචනය කරන්න පුළුවන් සමහර කෙනෙක් අගේ කරන්න පුළුවන් ඒක පින්නතින මෙදාන මේ අතීතත් ඒක එහෙමමයි. බුදුරජාණන් වහන්සේ ජීවමානෝ වැඩහිටපු කාලෙත් සියලු දෙනාම නිවන් දැක්කෙනෑ එහෙමනං භාගිතුන් වහස පිරිනුවම් පාපු මේ කාලෙත් හැමෝම නිවන්දකින්නේ හැමෝම නිවන්දකින්නේ නෑ. පිරිසක් නිවන්දකිනවා පිරිසක් සංසාරිතුවත් හුඟක් ඇතට යන්න කටයුතු කරනවා. ඒක සමාජ හැටි. නමුත් නිවැරදි ක්‍රමයට එළඹුණ හම අපිට කවද කල්පනා කෙරුවත් සතුටක් තියෙනවා. බැරදි ක්‍රමවේදයක් අනුගමනය කරහම කවදහරි දවසක දුකක් තියෙනවා. ඉළඟට පින්නතනී මේ කාරණාව විස්තර කරනකොට සමහර තැනක තවත් මිත්‍යා දෘෂ්ටික අදහසක් තියෙනවා පාන්සුකූලයේ සිදු කරනකොට. මේ දේහය එලියට ගණ්ඩ මෝන කියලා. සාමාන්‍යයෙන් ගෙවල් ඇතුළේ පාන්සුකුල කටයුතු කරනවා දකිනවා උඟ අඩුයි. එහින්ද ඒ අවසාන කටයුත්තට අනිවාරෙන් දේහේ එලියට ගණ්ඩ මෝනේ. හේතුව ඇතුළෙ මේ කටයුතු කළොත් සමහරලාට මරණයට පත්තිච්ච පුද්ගලයාගේ ඇතුළේ නතරවෙයිවාගේ ඒ පුද්ගලයාගේ ආත්මය ගේ තුළේ නතරවෙයිවාගේ එහෙම හැඟීම් සමහරයගාව තියෙනවා. සාමාන්‍ය යමක් අලුතෙම්ම පටන් ගන්නකොට. අපිකම අපි ගෙට ගෙවදීමක් කරනවා. ඉස්සරලාම දොර ඇරගෙන ගියපු ගමන් ජීවිතය අලුතෙන් පටන්ගන්නවා වගේ අපි කරන්නේ ගේ මැද්ද ලිපක් හදලා කිරිමුට්ටියක් උතුරෙනවා. හැබැයි අපි සාමාන්‍ය දකින්නේ මේ ආදාහන කටයුත්තක් කරන්නත් මැරිච්ච පුද්ගලයා ගෙදරින් අරගෙන ගියපු ගමම්ම ගේ ඇතුළි කිරි මුට්ටියක් උතුරනවා. උතුරලා කහවතුර ඉහලා ගේ හෝදලා පිරිසිදු කරලා ඉතින් එහෙම කරන්න දැන් මැරිච්ච කෙනා ගියා එලෙව්වා. අපි ජීවිතය ආය පටන් ගන්නවා. ඇතුලේ අමනුෂ්‍ය දෝෂ අමනුෂ්‍යෝ ඉතුරු වෙලා ඉන්නවනම් මේ කහවතුර ඉහලා හෝදලා පිරිසිදු කරලා අමනුෂ්‍යෝ ටිකක් පන්නලා දාන්න කියලා හිතාගෙන අපි කටයුතු කරනවා. නමුත් ඒවාගේ දේවල් මේ පස්සේ අපි හදාගත්ත නිරර්ථක දේවල්. වැරිච්ච කෙනා මෙහෙ නතර වෙන්න එන්නේ එන්නේ නෑ තිසරණයි පන්සිලුයි හරියට තිබුණ නං. එහෙම තිබුණේ නැත්තං සමහරලාට කරදර කරන අවස්ථා දැකල තියෙන. නිවැරදිව තිසරණ පන්සිල් තිබුණ නං එන්නේ නෑ. ඒ කාරණාව එහෙමමයි. ගෙදර අයගාවත් හරියටම තිසරණ පන්සිල් තියෙනව නං ගෙදරය ගාවටත් ඔය අමනුෂ්‍යෝ එන්නේ එන්නේ නෑ. ආවොත් සමහරවිට කහවතුරින් හෝදලා ඒගොල්ලො යවන්නත් යවන්නත් බෑ. හැබැයි යවන්ඩ පුළුවන් හොඳම ක්‍රමේ තමයි තමන්ගාව හරියට තිසරණයි පන්සිලුයි තියෙනවනං ගෙදරට එන්නේ එන්නෙත් නෑ. ඒහින්ද ඉස්සරල බලන්ඩෝනි අපි නිවැරදිද කියලා. හුඟක් වෙලාවට බලහම අපිත් නිවැරදි නෑ අපේ ක්‍රමෙත් නිවැරදිනෑ. ඒ හින්දයි අපි මේ හුඟ අසරණ වෙලාතිය. ඒර ධර්මය එක කාරණාවක් තියෙනවා. එක පුද්ගලයෙක්ේ කරට නැගල ඉන්නවා ප්‍රේතේ. එයා බහින්නෙම නෑ. හරි බරයි. එම අවස්ථා තියෙනවා අමාන්‍ය මනුස්්‍යය අතර පිදකින වහනෝ. එහෙම කෙනෙක් ඊයෙත් මුණ ගැහුණ මටත්. පොඩි වයස මැරිච්ච කෙනෙක් මාසහතක් විතර. නමුත් අම්මගාව ඉන්නවා යන්නේ. පිරිට්ටිකක් කියහට ලෑස්තියෙනකොට අර දරුව අඩනවා වගේ මම්මාටනවා. බෑගී කිය පෙරලෙනවා. ඉතින් එහෙම අවස්ථා ඕන තරම් තියෙනවා. එතකොට මේ කාරණාවක් දැන් මේ ධර්මයේනුත් පෙන්නනවා. දැන් මේ පුජ්‍යලයේ කරේ හැම වෙලාවෙම හැම වෙලාවෙම ප්‍රේතෙක් ඉන්නවා. දැන් මෙයා අසීමාන්තික දුකක් විඳිනවා මෙයා දරාගෙන. දැන් එතකොට මෙයා යනවා තව එයාගේ මිත්‍රයෙක් මුණ ගැහෙන්න උපාසක මහත්තයෙකුගේ ගෙදර. උපාසක මහත්තයාගේ ගෙදර ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම මෙයාගේ කරේ තිබිච්ච බර නැතුව යනවා. උපාසක මහත්තේ ගෙදර ගිහිල්ලා කතා බහ කරලා අවශ්‍ය කටයුතු කරලා ආපහු ගේට්ටුවෙන් පිට වෙනකොට මර බරායික් ගොඩ වෙනවා. දැන් මේ පුද්ගලයා දන්නවා ප්‍රේතෙක් මගේ කරේ ඉන්නවා කියලා. අමනුෂ්‍යෙක්. ඊට පස්සේ කතා කරලා අහනවා උඹ දැන් මම මේ ගෙදර යනකොට බැස්සා. දැන් මං ගෙදරින් පිට වෙනකොට ආයෙ නෑ ගමගේ කරට. ඇයි උඹ ඒ ගෙදරට ආවේ නැත්තේ කියලා. එතකොට අමනුෂ්‍යයාම කතා කරලා කියනවා ඒ ගෙදරට මට එන්න බෑ. එහෙ ඉන්න අයළඟ මනාව තිසරණ පන්සිල් තියෙනවා. එහෙම කිව්වහම මේ මනුස්සයත් හරියටම බුද්ධං සරණං ගච්ඡාමි කියලා තිසරණ සමාදන් වුණා. ප්‍රේතයාට නිකං තමන්ගේ බෙල්ල කපන්න තමන්ම කඩුව දුන්න වගේ එයාම කාරණාව කියලා එයාටම බැහැලා බැහැලා යන්න සිද්ධ වෙනවා. මොකද තිසරණ පන්සිල් තියෙනවා නම් එහෙම අය ගාවට සාමාන්‍යයෙන් එන්නේ නැහැ. එන්න පුළුවන්කමකුත් නැහැ. දුර්වලයෙක් ළඟට තමයි හැම වෙලාවෙම ආන් ඒ නිසා අපි නිවැරදි නම් අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සීලය මත ශක්තිමත් නං ඔය අමනුෂ්‍යයන්ට ඇවිල් අපිට කරදර කරන්න කරදර කරන්න බෑ. එදාට අපි බලාගණ්ඩ නිරන්තරයෙන් ඉදිරිපත් වෙලා ඉන්නේ අපි දිහා ඇල්ම බැල්ම හෙලාගෙන ඉන්නේ දේවාලවල ඉන්න අපි හිතන දෙවියෝ නෙමේ එතැන්ගොල දෙවියෝ ඉන්නවාද කියන කාරණාව පිළිබඳ අපහිතන්ටඕන. නමුත් නිවැරදිව තිසරණයි පන්සිලුයි තියෙනවනං මහ බලගතු මහේෂාක්‍ය දෙවිවරු නිරන්තරයෙන් අපි දිහා බලාගෙන ඉන්නේ. උන්වහන්සේලා යම් තැනක යමෙක් දිහා බලනවද එතෙන් අමනුෂ්‍යයන්ට ප්‍රේතයන්ට ළඟාවෙන්ඩ ළඟාවෙන්ඩ බොහොම අපහසුයි. අපේ භාගිතුන් වහන්සේ රතන සූත්‍රය දේශනා කරන්න විශාලාවට වඩිනකොට සඳහන් කරනවා භාගිතුන් වහන්සේ වඩිනකොට මහේෂාක්‍ය දෙවිවරු එකතුවෙන නිසා අමනුෂ්‍යයන්ට ඉන්ඩ ඉන්න බැරිවෙනවා කියලා. එනම් තිසරණ පන්සිල් තියෙන අයදිහාට මහේෂාක්‍ය දෙවිවරු නිරන්තරයෙන් ඇල්ම බැල්ම හෙළලයි තියෙනවා. ඊළඟ කාරණාව තමයි කෙනෙක් මරණයට පත්වෙච්චහම අපිට සමහර දවස් තියෙනවා ආදාහනය කරන්න බැරි දවස්. ඔය අඟහරුවාද සිකුරාදවාගේ දවස්. ඒ දවස්වලට මිනිස් වාදාහනය කරන්න කැමති නෑ. නිර්මල බුද්ධ ධර්මයයි අපි හදාගත්ත බුද්ධාගමකුයි දෙකක් තියෙනවා කියලා. එතකොට මේ තියෙන අපි හදාගත්ත එක. බුදුරජාණන් වහන්සේ මෙ නැකත කියන වචනය දැඩිසේ ප්‍රතික්ෂේප කරනවා. නමුත් අපි එදාටම වලලන්ඩ වෙනවනං අපිට නැකතක් බලන්ඩ ඕනේ. ගෙයින් එලියට ගණඩ නැකතක් බලන්ඩත් ඕනේ ගෙදරින් ගෙනියන්ට නැකතක් බලන්ඩත් ඕනේ. සමහරයටනම් වලේ තියන්ට නැකතකුත් තියෙනවා. නමුත් මේම බුද්ධාගමේ බුද්ධාගමේ නෑ එක තියෙන හදාගත්ත බුද්ධාගමි. ඒ කියන්නේ තාම නිවැරදිව සම්මාධිට්්‍යයට ඇවිල්ලා තාම නිවැරදිව සම්මාධිට්්‍යයට ඇවිල්ලනෑ. තාම භාගිතුන් වහන්සේ පමණයි මගේ ශාස්තෘ කියන කාරණාව පිහිටලා නැති නිසා මෙන්න මේවාගේ අයට අමනුෂ්‍යයන්ගේ කරදර උපද්‍රව ඇතිවෙන්ඩ ඇතිවෙන්ඩ පුළුවන්. හරියටම මේ ආදාහන පූජාවක් කරලා බොහෝසේ කුසල් රැස් කරන්න කටයුතු කරන හැටි. අපි මේ කෙටියෙන් කෙටියෙන් කරුණු ටිකක් සාකච්ඡා කරන්නට යෙදනේ. මට හිතෙනවා අපි ඒ විදිහටම කටයුතු කරන්න පටන්ගත්තොත් නොමග යන සමාජයේ පවා බොහෝසේ සුමගට එන්ඩ පුළුවන්. ඇයිගේ ඇතුළි තියෙන දේහය පෙන දමමින් උතුරමින් තියනෝ දැක්කහම මෙහ එලියට වෙලා නොයෙක් මිත්‍යා දෘෂ්ටික ක්‍රම කර කර ඉන්ඩ කෙනෙකුට හරි අමාරුයි. ඉතින් එදාටත් එතන සමහරලාට සුරාපානය කරලා කෑගහන්ඩ හිතන එකක් දගලන්ඩ හිතන එකක් නෑ. වෙනත් නොයෙක් අකුසල් රැස්වෙන ක්‍රියාකාරකම්වල එදෙන්ට හිතන එකක් හිතන එකක් නැහැ. ගෙදරායට මුදල් දීලා තව දවසක් කමාරක් පරක්කු කර කර සූදු පිටියක් එතන හදාගණ්ඩ පුළුවන්කමක් පුළුවන්කමක් නෑ මේක ගෙදර තියාගෙන ඉන්න පුළුවන්කමක් නෑ. අර ඇතුළි තියෙන දේහයට වෙලා තියෙන දේම දැන් මැරුණොත් හෙට දවස ගෙවෙන්ඩි ඉස්සල මටත් වෙන්නේ ඕකොමයි කියන කාරණාව පිළිබඳ හොඳ දැනුමක් අවබෝධයක් ඒ අයි ගොඩ නගාගන්න. අන්තිම දේවදූතයා හොඳටම දකිනවා. එහෙම වෙච්චහම බොහෝ දෙනෙක් බනාහන්ඩ යොමුවෙන්ඩ පුළුවන්. බොහෝ දෙනෙක් ධර්ම ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරලා සමහර වෙලාවට ඒ කාරණාව මෙනෙහි කරලා නිවන් අවබෝධ කරන ගමනට මනාව එළඹෙන්ඩක් පුළුවන්. ඒ නිසා තවත් පිරිසක් සමාජයේ නිවැරදි කරන්නත් මරණයට පත්තිච්ච කෙනා වෙනුවෙන් ඒ පූජාව සිද්ධ කර ගැනීම තුළින් බොහෝසේ කුසල් රැස් කරගණ්ඩත් අපි ඒ දේහේ වෙනුවෙන් කටයුතු කරන ආකාරයේ අපි සඳහන් කලා මහරහතන් වහන්සේලා දකිනවා ආර්ය වූ දිව්‍යරාජවරු දකිනව අතීත අනාගත ලොවතුරා බුදුරජාණන් වහන්සේලත් දකිනවා යම් දවසක හරි පූජාවක් කරලා තිබුණහම කවද හරි දවසක අපිට කියවෙයි නිවැරදිව ආදාහන පූජාවක් කරපු පින අපි ගාව කොයි තරං රැස් වෙලා තියෙනවාද කියලා. එක භික්‍ෂූන් වහන්සේ නමක් වෙනුවෙන් වෙන්ඩ පුළුවන් අම්ම වෙනුවෙන් තාත්ත වෙනුවෙන් කිරියම්ම කිරියත්ත වෙනුවෙන් ඕනම කෙනෙක් වෙනුවෙන් අපිට නිවැරදිව ඒ පූජාව කරන්න පුළුවන්. එහෙම නැත්තං ඒ අයට පව්කරන්න තෝතැන්නක් හදල තියෙන අපිත් එක නිකම්ම කොටස්කරුවම් බවට පත්වෙනවා. ඇයි වාරීත්‍ර කියන කොටස නැතුව ගිහිල්ල තැන් සිල් ආරක්ෂා කරනට කාරණ දෙකක් තියෙනවානේ. චාරීත්‍ර සීලයයි වාරීත්‍ර සීලයයි. අපි සිල්ගුණ ආරක්ෂා කරනවා වැරදි කරන කෙනෙක් දැක්කහම එයා ඒකෙන් වලක් කණ්ඩෝනේ. ආදීනව දක් පණ්ඩෝනේ කරුණු කියල දෙන්න ඕනේ පවෙන් ඇත් කරන්න ඕනේ. ඔවුන් අකුසලෙන් බලක්කනයකට කියනවා වාරිත්‍රයි කියලා. එහෙනම් වාරීත්‍ර සීලයේ අපි සම්පූර්ණ කරන්නේ නැත්තං අපේ චාරීත්‍ර සීලයත් හරියටම සම්පූර්ණ සම්පූර්ණ නෑ චාරීත්‍ර වාරීත්‍ර කියන මේ දෙක ගහට පොත්තවාගේ බැඳිල තියෙන්නේ. එනම් ඒ කාරණාවේ තවත් පැත්තක් තමයි අපි සිහිපත් කළේ තනියම සංසාරයෙන් එතර යන්නේ නැතුව තව එක්කෙනෙක් හරි අරගෙනයන්ට. එනම් චාරීත්‍රය තුළ මම එතර යන්ඩ උත්සාහ කරනවා වාරිත්‍රයෙන් තව කවරු හරි ගෙනියන්ඩ එක් කෙනෙක් දෙන්නෙක් සීයක් දාහක් බේවා අරගෙන යන්ඩම අපි උත්සාහ දරල තියෙනවා. ඒ කාරණාවෙන් අපි බුදුරජාණන් වහන්සේට හුඟක් කීකරු වෙලා තියෙන බව තමයි පේ. බුදුරජාණන් වහන්සේට දක්වන කීකරු බව අපිට මේ සංසාරය මොන තරං යහපතක් උදාවෙයිද. අපේ දුගතිය කවුරු හදන්ඩද අපිට සුගතියක් මිස දුගතියක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේවල් නිරර්ථකයි කළ දේශනා කරලා තියෙනවන්නං තවත් පස්සෙ කෙනෙක් කියනවනං නැහැ මේ කාලෙට මේ දේවල් කරන්න ඕනි. අඟහරුවාදට මෙහෙමයි සිකුරාදට මෙහෙමයි. එහෙම කියනවනං අපි තාමත් භාගිතුන් වහන්සේගේ බුද්ධ වචනයට හරියට ඇවිල්ලනෑ. හැබැයි ඕක සම්පූර්ණ කරන තාක්කල් තිසරණය සම්පූර්ණත් සම්පූර්ණත් නෑ මොකද අපි කලවන් වෙලා ඉන්නේ. කවදහරි දවසක මේ දෝලනය වෙන එක නවත්තන්ඩ වෙනවා. තමන් කුසල් රැස් කරගෙන මරණයට පත්තිච්ච කෙනාටත් උතුම් ගෞරවයක් දක්වන්ඩ මේ කරුණු දැනවබෝධ කරගන්නේ අපිට හරි වටිනවා කියන කාරණාව සහිපත් කරමින් අපි මේ දේශනාව මෙතනින් මේ විදිහට නිමක් කර. සාධූ සාධූ සාධූ නිවැරදිම බුදුවදන පෙන්වාදුන් ගෞරවනීය කෝරලයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට උතුම් චතුරාරෙ සත්‍ය ධර්මය ප්‍රාර්ථනීය බෝධියකින්ම අවබෝධ වේවා. ඔබ හැමට තෙරුවන සරණයි. සිරස්ස එෆෙන් ධර්මාසනය.